නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඔබේ අපේක්ෂාවන් ඉටු කරමින් નિયમિત වේලාවට අද දවසේත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ඔබට සමීප කරන්න අපි සූදානම් වෙනවා. පින්නතුනේ මේ දිනවල ඒ ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වෙන උතුම් අරහත් මාර්ගය පිළිබඳව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණු පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ. ඉතින් ආද දවසෙත් මේ දහම් පරයය අනුමෝදන් වන්න අහලා දැනගන්න අපට අවස්ථාව දෙනවා. මේ සියලු කාරණා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපට ලැබෙන ලාභයන් අද දවසෙත් උන්වහන්සේ අපි පළමු කොට වන්දනා කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරන්නම් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සැදැහැති දායකත්වයේ පිළිබඳව අද දායකත්වයේ දරන්නේ අංක 105 පුලර්ටන් පළමු අධියර ගමගොඩ පාර කළුතර දකුණ යන ලිපිනේ පදිංචි පින්වත් අනෝෂා දිල්රුක්ෂිනී සහ සිසිර පත්ම කුමාර යන දෙපළ සහ පින්වත් දරු දෙදෙනා විසින්. ඉතින් මේ පින්වතුන් ඉතාම මෙත් සිතින් අපි සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පවත්වීම පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාදහබි වන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පළමුවෙන්ම පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අවසරයි මේ දිනවල ඒ උතුම් අරහත් මාර්ගයේ ඔබ වහන්සේ දිගින් දිගටම අපට පහදා වදාලා අද දවසෙත් ඔබ වහන්සේ වන්දනා කරලා අපි සතුටුයි මේ උතුම් දහම් කාරණා අහලා දැනගන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා අපි මේ දිනවල ඒ සොඳුරු අරහත් මාර්ගය ගැන ඉගෙන ගන්නවා. ඒ කියන්නේ එතකොට මේවා ඉගෙන ගන්නකොට තේරුම් ගන්න අරහත් වේ පිණිස මාර්ගඵල අවබෝධයේ පිණිස කොච්චර පුහුණුවක් කෙනෙකුට අවශ්‍යයිද කියලා. ඒ වගේම තමයි මේ මාර්ගඵල ලැබූ ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංගරත්නය කොච්චර හික්මීමකින් කොච්චර ගුණයකින් යුක්තද කියලා. එතකොට අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ සුපතිපන්නෝ භගවතු ශා วก සංඝෝ. එහෙමයි. සුපටිපන්න කියලා කියන්නේ රාග දේශ මොහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලේ යන. එතකොට මේ දවස්වල මේ නොයේ උපමා උපමේය මගින් විස්තර කරන්නේ සුපටිපන්න මනාව පිළිවෙතේ යෙදෙන මේ ශ්‍රාවකයෝ ගැනනේ. ඒතර කෙනෙක් සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ අර සුපටිපන්න වූ සංගරුවන. ඊළඟට ඍජු ඍජුපටිපන්නයි. ඍජුපටිපන්නයි කියලා කියන්නේ ඒ අරහත් මාර්ගය ආර්ය ශ්‍රැංග මාර්ගයේ ඍජුව ගමන් කරනවා. කියන්නේ සංඝයාගේ වක්‍ර ගතිගුණ නැහැ. මාවත ඍජුයි, ප්‍රතිපදාව ඍජුයි, ක්‍රියාව ඍජුයි, වචනේ ඍජුයි. දැන් මේ දැන් මේ කියන ಗುಣධර්ම බලන්න පුරුදු කරනකොට ඒ කෙනාගේ අවංකත්වයම තමයි හැදෙන්නේ. ඊළඟට තමයි එහෙට මෙහෙට වංගු නැතුව නිවනටම ඉලක්ක කරගෙන තියෙන ජීවිතේ. ඒක ඍජු ප්‍රතිපන්න. ඊළඟට තියෙනවා ඥාය ප්‍රතිපන්න. මේ හැම දෙයක්ම කරන්නේ අවබෝධය පිණිස. කුමක්ද අවබෝධ කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිස මේ කටයුතු කරගෙන යන නිසා කියනවා ඥාය පරිපන්නයි කියලා. ඊළඟට මේ මාර්ගය තථාගතයන් වහන්සේගේ ධර්මයේ අන් අයට කියන දැන් මේකේ තිබ මතකද මේ පෘථුවියේ කොච්චර ගස් කොළන් තිබුණත් පෘථුවිය ඒව බරක් කරගන්නේ වගේ භික්ෂුව බණ කියලා කොච්චර වෙහෙසටපත් වුණත් ඒක වෙහෙස ගණන් ගන්න නැතුව ඒ භික්ෂුව ධර්මයේ කියනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට ඊට පස්සේ මතකද තව තැනක තිබුණා කෑන් අපි කලින් කතා කරපු කෑරලා කෑ ගහලා මොකක් හරි සුභ අසුභ දෙයක් කියනවා. ඒ වගේ භික්ෂුව විසින් අන් අයට ධර්මයේ කියලා සතර අපායේ සංසාර දුක ගැනත් අමා මහ නිවන නම් වූ සුඛය ගැනත් කියන්න ඕන. එතකොට ඒ වගේ අර භික්ෂුව පුහුණු වෙනවා. එතකොට අන් අයට ධර්මයෙන් අනුග්‍රහ කරන නිසා සාමීච පරිපන්නයි කියන්නේ යද්දං චත්තාරි පුරුෂයෝගානි අට්ඨපුරුෂ පුද්ගලයා ඒසවගත ශාව සංඝු කියන්නේ මේ මාවතේ ගමන් කරන අය මේ වැඩපිළිවෙලේ එක්කෝ සෝහං වෙච්ච මේ වෙන්ට පුරණ මේ ප්‍රතිපදාව පුරනවා ඒක සෝතාපන්න මාර්ගය එක්ක සෝවා මේ මාර්ගේ ගමන් කළා සෝවාන් වෙනවා. ඒකට සෝතාපන්න ඵලය. සෝවාන් වෙච්ච කෙනා මේ මාවත තව තව පුරුදු කරනවා සකදාගාමී වීම පිණිස. ඒක සකදාගාමී මාර්ගය. සකදාගාමී වෙනවා. සකදාගාමී වුණාට පස්සේ ඒ සකදාගාමී වෙච්ච කෙනා තව තව මේ මාවතේ මේ දෙනවා. මේ වැඩපිළිවෙලේ මේ දෙනවා. එහෙමයි. ඒ දෙන්නේ අනාගාමී වීම පිණිස. අන්න ඒ කෙනාට කියනවා අනාගාමී මාර්ගය. අනාගාමී ඵලය. අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා තව තවත් මේ ප්‍රතිපදාවම දිනු කරනවා අරහත්ත්වයටපත් වීම පිණිස. ඒ අරහත් මාර්ගය ඊට පස්සේ අරහත්ත්වයටපත් වෙනවා. මේ විදිහට පුජ්‍යලෝ අට දිනක් මේ බුද්ධ ශාසනයේ සිටිනවා. අට පුරිස පුද්ගලා. යදිදං චත්තාරි පුරිස යුගානි සෝතාපන්න මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල ආදි වශයෙන් ගත්තොත් යුගල වශයෙන් හතරයි. එහෙමයි. එතකොට ඒකෙන්ම තේරෙනව නේද? අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ මාර්ගඵලලාභී සංඝයා. එතකොට සාංගික කළ දානයක් දෙන්නේ ඒ සංඝයා. ඒ නිසා තමයි මහත්ඵල මානිසංස දානේ විපාක. ඊළඟට ආහුණේය පාහුණේ දුර ඉඳලා දාන ගෙනල්ලා පූජා කරන්න සුදුසුයි. ඇත්තටම මේ වගේ වැඩ පිළිවෙලක යෙදෙන සංඝයාට කොච්චර උපස්ථාන කළත් මන්දිනේ ඉතින්. එහෙමයි ස්වාමීනි. ඊළඟට පාහුණේය ආගන්තුකව වැඩි විට නොදන්වා දන්නේ නැතුව කෙනෙක් මොන ගහිනවා ආගන්තුකයි. එහෙම ආගන්තුක මොන ගහුණත් ශිෂ්‍යයේ තියෙන දේක් දන් දෙන්න සුදුසුයි. ඊළඟට ආවුනේය පාවුනේ දක්ෂිනේය. දක්ෂිනේ කියන්නේ පින පිනක් කරගන්න ඕන කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒ පින් කර පින් කරගන්න ඒ වගේම තවත් කෙනෙකුට පින් දෙන්න ඕන. අපි කියමු ඥාතීන්ට පින් දෙන්න ඕන කියලා. එහෙමයි ස්වාමී. එතකොට ඒකට සුදුසුම දාන වස්තුව පිරිනමන්න සුදුසුම සංගය. ස්වාමීනි පින් උපදවන පූජනීය වස්තුවක් පින් කෙත කියලා නේද සඳහන්. ඔව් ඒ අවසානට ඊට පස්සේ මෙතන කියන්නේ පිනක් සොයාගෙන යමන් යම්කිසි කෙනෙක් පින් දීම හෝ පින් රැස් කිරීම මුල් කරගෙන පිරිසක් හොයනවා නම් ඒ සංඝයා. එහෙමයි ස්වාමීනි. අංජලි කරණී අත් දෙක එකතු කරගෙන වඳින්න පුදන්න සුදුසු කෙනෙක් හොයනවා නම් ඒ සංඝයා. එහෙමයි. ඊළඟට ලොවට උතුම් ලොවට උතුම් පින්කෙත. අනතරම් පුණ්‍යක්කෙත්තන් ලෝකස්ස ලෝකිට උත්තම පින්කෙත තමයි සංඝයා. ඒ මොකද මේ රහතන් වහන්සේලාට මේ මාර්ගඵලලාභීන්ට බුදුරජාණන් වහන්සේ පින්කෙත කියනවනේ. බුදුරජාණන් වහන්සේ තව තැනක ගාථාවක් වදාරනවා. සංඝයා කියලා කියන්නේ රහතන් වහන්සේලා කියන්නේ කුඹුර වගේ. ඊළඟට දන් දෙන කෙනාට ගොවියා වගේ. දන් දෙන වස්තුව බීජ වගේ. සරුසාරක කුඹුරට ගොවියෙක් බීජයක් වැපුරුවොත් ඒකෙන් තමයි ඵලය ලැබෙන්නේ. මහත් ඵල ලැබෙනවා. අප්පන්දින්නම් බහුන් හෝති. ඔබ දැකලා ඇතිද විශාල වෘක්ෂයක් නුග කියලා තියෙනවා. පැතිරි ඉතිරි පැතිරි කියන නුග වෘක්ෂයක්. ඔබ දැකලා තියෙනවද මේ නුග ගහේ ඇට? ඒ නුග ගහේ ඇට කියලා කියන ලොකු එවනු ඒ නුග ඵලය. ඒක ඇතුලේ තමයි තියෙන්නේ ඇට. තල ඇට වලටත් වැඩිය පුංචි. තල ඇටටත් වැඩිය පුංචි නුග ඵලය. නුග ඇටය. එතකොට ඒ තල ඇටයටත් වැඩිය පුංචි නුගපැලේ බිමේ පැලුණාට පස්සේ ඒක හැදිලා හැදිලා මහා දැවැන්ත වලාකුලක් වගේ වෘක්ෂය හැදෙනවා. ඒ වගේ බුද්ධ ශාසනයේ ආර්ය සංඝයා නැමැති කුඹුරෙහි යම්කිසි දාන වස්තුවක් පුංචි දෙයක් තැන්පත් කළා. විශාල විපාක ලැබෙනවා. අචින්ති ඒක විපාක අචින්තිය. අචින්තිය කියන්නේ හිතන්න බෑ. එහෙමයි සර්. හිතා ගන්න බෑ මෙහිමද මෙහෙ කොහොමද ලැබුණේ කියලා. ඒ පිනේ විපාක. විපාකෝ හෝති අචින්තියෝ. විපාකේ අචින්තියයි. ඒතර ඒ නිසා යාරි සංගරත්නේ ගුණ නිතර සිහි කරන්න ඕන, මනසිකාර කරන්න ඕන. ස්වාමීනි දැන් කුලදරුවෙකුට සසුන් කෙතට පිවිසෙන්න ඕන කියලා අදහස් ආපුවාම තමන්ගේ විමුක්තිය සැලසෙන අතරේම ඒ ආදි වශයෙන් පරිවාර කොට සියලු දෙනාට මහත් වූ ශාන්තිය පිණිස වෙනවා නේද ස්වාමීනි? එතකොට මේ භූමිය මහා මහා පුරුෂයන්ගේ භූමියද මේ? මහා පුරුෂයන්ගේ භූමිය පින්කෙත ඊළඟට තමයි මේ ආදි වශයෙන් පුරුදු කරගන්න ගුණයෙන් හැදෙන භූමිය. දැන් අපි බලමු අද අද මේ මිලින්දා ප්‍රශ්නේ 126 වෙනි පිටුව 4 වෙනි පොත් වහන්සේගේ වවුලාගෙන් දෙයංගයක් ගැනීම පිණිස මේ ගැනීම ගැන වදාළ කොටස නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජුර වහනවා වවුලාගෙන් අංග දෙකක් ගන්න කිව්වේ ස්වාමිනී කුමක්ද මහරජාණෙනි වවුලා ගෙට පිවිස ගේ පුරා හැසිර නික්මයයි ඒ පරිබෝධයක් කර නොගනිමි දැන් වවුලා ගේ ඇතුළට ගියට පස්සේ හැම තැනම කැලකෙනවා. කැරකුණාට ඒක ඵලිබෝධයක් කරගන්නේ නැහැ. ඒකේ ලගින් නැහැ. ඊට පස්සේ ඒකේ ඇමිනෙන්නේ නැහැ. ඒකේ පැටලෙන්නේ නැහැ. ඒකේ වවුලගේ පියාඹන ගමනට බාධාවක් කරගන්නේ නැහැ අන්න ඒ වගේ මහරජාණන් පිළිවෙතෙහි දෙන භික්ෂුව විසින් ගමට පිඩු පිනිස පිවිස ගෙපිලිවලින් පිඩු සිඟා හැසිර ලැබුණ දෙයක් ගැන වහා ගමෙන් නික්මී යා යුත්තේය. ඒ පලිබෝධ නොකරගත යුත්තේය. මහරජාණන් වවුලාගිමේ අංගේ ගන්න ඕන. භික්ෂුව පින්ඩපාතේ ගමට ගියාට පස්සේ පිළිවෙලින් පිළිසිඟා ගියාට පස්සේ ඒවා පරිබෝධයක් කරගන්න නැතුව පින්ඩපාතේ ටික ලැබුණා නම් ඉක්මනට එන්න ඕන ආපහු හිටපු විහාරයට. තමන්ගේ කුටියට. පරිබෝධයක් කරගන්න හොඳ නෑ ගම. ඇමිනෙන්ට, කොක්ක ගහන්න, ළඟින්ද එහෙම තැනක් හදාගන්න හොඳ නෑ කියනවා. ස්වාමීන් දැන් අපිට නම් පෞල් වශයෙන්, පුද්ගලයන් වශයෙන්, ගුණාගුණ වශයෙන් හොඳ නරක වශයෙන් මතක හිතෙනවා මතක තබා ගන්න උත්සාහ කරනවා ස්වාමීන් එහෙම නොවන තැනක් ගැනද විස්තර දෙන්නේ ඒකේ දැන් අපේ මිනිහෙක් ගැන හිතුව ස්වාමීන් අවශ්‍යයි මේ ගමට ගියාට පස්සේ නැත්නම් නගරයට ගියාට පස්සේ ඒ තැන අපි මතක තියා ගන්නවා මතක තියා ගන්නවටත් වැඩි ඒතන මතක තියා ගැනීමත් මානසික වශයෙන් යමිනීමක්. ඒතර මේකෙදින් නිතර සිහි කරන්නේ මේ මෙතනදී එයා පලිබෝධයක් කරගන්නේ නැහැ කියලා කියන්නේ ඒ පින්ඩපාතේ ගියා නම් ඒ පින්ඩපාතේ ගිය කටයුත්ත කරගෙන එනවා වෙන වැඩ පටලවා ගන්න නැතුව. දායකයන් හදා ගැනීම ඊළඟට ඒ තැන්වල නැවතීම ඊළඟට තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කර ගැනීම දැන් වවුලා පියාඹලා ඌගේ කටයුත්ත ප්‍රියාඹණය කරනවා හැසිරෙන එක ගොදුරක් හොයා ගැනීම. ඒතර වවුලාර හැමතැනම කොහේ ඇවිද්දත් ඌට තියෙන පියාඹන එකයි ගොදුරක් හොයාගන්න එකයි. මිසක් මේ ගෙදර මං නිතර යන්නේ නේ ගෙදර මේකේ ළඟ ඉන්න ඕනේ එහෙම නැහැ. ඒ වගේ තමයි භික්ෂුව පින්ඩපාත ගියාට පස්සේ ඒ ගමත් එක්ක ඇලින් ගැටින් ඇති කරගන්න නැතුව පින්ඩපාත ගියා නම් පින්ඩපාත කරගෙන එනවා ආපහු. ඒක තමයි මේ කියන්නේ. ඒක පලිබෝධයක් Tamanගේ නිවන් මාර්ගය වහලා දාන නිවන් මාර්ගයට අනතුරුදායක දෙයක් කරගන්නේ මේ පින්ඳ පාත යන වැඩපිළිවෙල. මිනිසුත් එක ගත කරන ජීවිතේ ඒ භික්ෂුවට මේ නිවනට බාධාවක් කරගන්නේ කියනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව වවුලා අනුන්ගේ වාසස්ථානයේ වසන්නේ ඔවුන්ට පරිහානියක් නොකරයි. දැන් හිතන්නකෝ මහත්තයා මේ වඳුරෙක් ගෙදර වත්තක ඉන්නවා නම් වඳුරේ තියෙන බඩු මුට්ටු විනාශ කළා, ගෙවල් විනාශ කළා, උළු කැට බිමට දාලා කොච්චර විනාශයක් කරනවද කියලා. දඬුලෙනෙක් හිටියොත් එහෙම බලන්න කොච්චර විනාශයක් කරනවද කියලා. එහෙමයි ස්වාමී. ඊළඟට සුනකෙක් හිටියත් ඒ වගේ. ඒ කාණ්ඩ දෙයක් ගෙනලා තිබ්බොත් ඒක කාලා යනවා. ඊළඟ බලලෙක් හිටියත් ඒ වගේ. එතකොට ඔවුන්ගෙන් අපිට හානි වෙනවා. එතකොට නමුත් වවුලෙක් ඉඳලා ඒ වවුලා ඉන්න ගෙදරක ඒ වවුලා පියාඹලා යන ගෙදරක ඒ ගෙදර මිනිසුන්ට හානියක් කරන්නේ ආපදාවක් කරන්නේ පැහැදිලි නේද? ඊට අලාභයක් කරන්නේ ආන් ඒ වගේ තමයි කියනවා පිළිවෙතේ හෙදෙන භික්ෂුව විසින් දායක නිවෙස් වලට ගොස් ඊතා බොහෝ කොට ඉල්ලීමෙන් හෝ කයෙන් කරන නොයෙක් හැඟවීමෙන් හෝ ඕනෑට වඩා කතාවෙන් හෝ සමාන සැප දුක් ඇති කර ගැනීමෙන් හෝ ඔවුන්ට අපහැදීම ඇති නොකළ යුත්තේය. ඔවුන්ගේ මුල් කටයුතු පරිහානියටපත් නොකළ යුත්තේය. හැම තන්හිම මෙලෝ පරලෝ දියුණුවට කැමැති විය යුත්තේය. මහරජාණන් වවුලාගේ මේ දෙවෙනි අංගය ගත යුත්තේය. ඒ ඒ කියන්නේ අර පින්ඩපාතේ වඩින භික්ෂුව නැත්නම් මේ නිවන් මාර්ගයේ යන භික්ෂුව මිනිසුන්ගෙන් බොහෝ කොට ඉල්ලීම ඊළඟට මිනිසුන්ගේ කටයුතු වලට බාධා කිරීම ඒ කියන්නේ මිනිසුන්ට බරක් වෙන්න හොඳ නැහැ කියනවා භික්ෂුව මිනිසුන්ගේ දියුණුවම කැමති වේ යුතුයි මෙලොව පරලොව දියුණුව කැමති වේ යුතුයි එතකොට ඒ අපි කතා බහ කිරීමෙන් අපි වැඩක් පැවරීමෙන් එයාගේ දියුණුවට බාධායිද කියලා බලන්න ඕම. එහෙමයි. දැන් ඉස්සර එහෙම බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක් ගත්තොත් එහෙම බුද්ධ කාලේ එක දුවෙක් විවාහ වෙලා ඈතකට ඊට පස්සේ එහෙ මොනවා හරි කටයුත්තකට ආයේ දුව අම්මයි ගෙදරට ආවා. මාසයක් විතර ඉනකොට අර පිරිමියාට මට මතක හිටියේ ගිරිදාසට කොයි දෙයාගේ නම. එහෙමයි. මේ පිරිමියාට මතක් වෙලා අර ස්ත්‍රිය පණිවිඩයක් කිව්වා ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ මෙයා හා කියලා පණිවිඩයක් යවලා මෙයා කල්පනා කළා මේ ආපහු යන ගමනේ හොඳට කැවුම් ටිකක් හදාගෙන යන්න ඕන කියලා කැවුම් ටිකක් ඇදුවා. ඊට පස්සේ එදා කැවුම් හදලා ඉවර වෙච්ච දවසේම පින්ඳ පාතේ ආව වික්ෂුව. ඊට පස්සේ ඒ වික්ෂුවට කැවුම් ටිකක් පූජා කළා. උන්වහන්සේ යනකොට තව හාමුදුරුවෝ පින්ඳ පාතිනවා. මේ හාමුදුරුවෝ යන ගමන් කියන ගියා අර ගෙදර හොඳට කැවුම් දෙනවා කියනවා. අර වැඩි වැඩි ස්වාමීන් වහන්සේලා ඒ ගෙදරට වැඩිය. අවසානයේ අර කෙල්ලට තමන්ගේ ගෙදරට ගෙනියන්න කැවුම් නැහැ. ඊට පස්සේ නැවතුණා පස්සේ ඊළඟ සතියේ කැවුම් ටිකක් හදලාම යනවා කියනවා. ආයෙ කැවුම් හදාගන්න ඕනේ නැහැ. ඕන ආයෙ මාසයක් ගියා. අර මිනිස්සේ ආයෙ පණිවිඩයක් කිව්වා කොහොමේ එන්නේ නැද්ද කියලා. මෙයා ආයෙ පණිවිඩයක් කිව්වා හා එනවා කියලා ඔන්න යන්න කැවුම් ටිකක් හැදුවා. එදත් අර සිද්ධියම වුණා. තුන්වෙනි දවසෙත් අර සිද්ධියම වුණා. අවසානයේ යා පණිවිඩයක් කිව්වා උඹට එන්න බැරි නම් මං වෙන ගෑණියෙක් ගන්නවා කියලා. වෙන කතා දෙයක් කරගත්තා. අර ගෙදර අර කෙල්ලගේ අම්මා පොළොවේ අත් ගගහ අනේ අපේ කෙල්ලගේ පවුල කතා මේ කඩා කප්පල් උනේ මේ උන්නාන්සලා නිසා කියලා මේ මේ කෑකොස්සන් ගෙවුවා. ඒතර මේ පණිවිඩය භාග්‍යතුන් වහන්සේට ලැබුණා. භාග්‍යතුන් වහන්සේ සීල්පදයක් පැනෙවුවා. ඒ ගෙදරකින් ඒක මුල් කරගෙන පාත්‍රා දෙකකට. ඒ කියන්නේ දෙන්නෙකුට කැවුම් පිළිගන්න පුළුවන් ඒ gederin. ආයෙ තුන් දෙනෙකුට ගන්න බෑ. එහෙමයි ස්වාමී. එහෙම විනය එහෙම දිනනවා. මේ සිල්පදයක්. ඒ කාලෙකින් පාත්‍ර පුරවලා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ වගේ. ඒතොර මිනිසුන්ට හානියක් කරන්න හොඳ නෑ කියනවා. ඉතින් ඒ ඊළඟට තව ඔය කීටාගිරියේ අස්සජී පුනබ්බසුක වගේ මන මතක ඒ වික්ෂූන් නිතර එහෙම නැත්නම් නව කර්මාන්ත කරන වික්ෂූන් නිතර මිනිසුන්ගෙන් එක එක දේවල් ඉල්ලුවා. ඒතර මිනිසුන්ට මේක කරදරයක් වුණා. කරදරයක් වෙලා දැන් මිනි හාමුදුරුවෝ දකින්නට මිනිස්සු හැංගෙනවා. ඊට පස්සේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඒ ගමට වැඩියා. දැන් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ දකිද්දිම මිනිස්සු හැංගෙනවා. ඊට පස්සේ මහකශ්‍යප මහරහතන් වහන්සේ ඇහුවා මේ මේ ඒ උපාසකයෙක්ගේ මොකද මේ ගමේ මිනිස්සු සංඝයා දක්නට හැංගෙන්නේ කියලා. ඊට පස්සේ කොහොම නව කර්මාන්ත කරනවා මේ විසුන් උදැල්ලක් අරන් වරෙන් මේ මේකක් අරන් වරෙන් අර කරන් වරෙන් කියලා නිතර නිතර අන කරනවා ගෙවල් වල තියෙන බඩු ගෙනියනවා. ඒවත් එක දැන් මිනිස්සු මේ හාමුදුරු දක්නට හැංගෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක මුල් කරගෙන නව කර්මාන්තයක් කරනකොට කොහොමද කටයුතු කරන්න කියලා බුදුරජාණන් සිල්පදයක් පෙන්වුවා. එතකොට ඒ වගේ මේ නිතරම අර මිනිසුන්ට බරක් නොවි ජීවත් වෙන්න ඕන හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන අනේ මේ මිනිස්සු දියුණු වෙනවා කියලා. ඊට පස්සේ මෙලෝ පරලෝ දියුණුව කැමති වෙන්න ඕන කියලා මිනිසුන්ගේ. ආම්දුරනවා. කෝ එහෙලාට තියෙනවා ඉතින් මේ ශාසනයටවත් දෙන එකක් කියලා කියන්න එපා කියනවා. මේ අහිංසක මිනිස්සු දියුණු වෙනවා නම් කොච්චර හොඳද? ධනෙන්, දරුවන්ගෙන්, වස්තුවෙන්, භවභෝගයෙන් දියුණු වෙනවා නම් කොච්චර හොඳද කියලා. ඒ වගේ දියුණුව කැමති වෙන්න ඕන. මහරජාන්නේ දේවාති දේව භාග්‍යතුන් වහන්සේ උතුම් දීඝනිකායේ ලක්කන සූත්‍රයේ මහා පුරුෂ ලක්ෂණ පිහිටීමට හේතු වූ අනන්ත සසරෙහි කළ පින් ගැන විස්තර කරාදී. දැන් ලක්කන සූත්‍රය තමයි බුදු කෙනෙක් දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමාර්ථ පාරමිතා විදිහට පාරමිතා පුරද්දී බුදු කෙනෙක් මොනවද කරන පින්කම් පාරමිතාත් එක්ක. එහෙමයි කියලා ඒ බුදු බුදු කෙනෙක් සසරේ පුරුදු කරන පුණ්‍ය සංස්කාර ගැන කියන විස්තරයක් තියෙන සූත්‍ර දේශනාව තමයි දීඝනිකායේ ලක්කන සූත්‍රය. ඔන්න කෙනෙකුට බෝධිසත්වයෙක් වෙන්න ඕනේ නම් බුදු වෙන්න ඕනේ නම් ආනේ කරුණු ටික දිනු කරන්න ඕනේ. එතකොට ගොඩාක් තේරෙනවා බුදු බව පතනවා කිය කියා. ඉතින් ওই නිකාන් ওই මහායානික ක්‍රමනේ මිනිසුන්ගේ හිත් වලට ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් රජ කාලේ ඉඳලා මිනිසුන්ගේ හිත් වලට දාලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවට ලංකාවට මහායානික ආක්‍රමණයක් ආවා. ඇවිල්ලා මේ මහායානික භික්ෂූන් පෙළපදියම් වුණා අබේගිරියේ. එතකොට තේරවාද ශ්‍රී සද්ධර්මයේ පැතිරුණේ මිහින්තලාවෙන්නේ. එතකොට මිහින්තලාව වනසන්ට අබේගිරි භික්ෂුන් විසින් මිහින්තලාව යටත් කරගත්තා. එතකොට මිහින්තලාවේ මහායානිකයන් ජීවත් වෙන මහායානික තෙරුන් වහන්සේලා ඉන්න තැනක් බවට පත් කළා මූලික තැනක් විදිහට. අදටත් සමහර සෙල්ලිපි තියෙනවා මහායාන සෙල්ලිපි. එතකොට මේ මිහින්තලෙත් ගත්තා කියන්නේ අබේගිරි ඉඳලා මේ ආයත මේක ගොදුරු කරගන්න බැරිුනේ රුවන්වැලිසෑය විතරයි. රුවන්වැලිසෑය තේරවාදී වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මිස්මතු කරන මහරහතන් වහන්සේලාගේ පිරිස් හඳින් පේවුන වැලි කැටි පවා තියෙන රුවන්වැලිසෑය. ඒ නිසා රුවන්වැලිසෑය මේවා කරගන්න බැරි වුණා. එතකොට මහත්තයා ඒ ඒ අදහස් එක තමයි අවසානයේ තැන් තැන් වල බුදු වෙනවා කියන එකක් ගැන පොඩි පොඩි සංඥාවයි. ඊට පස්සේ සමහර අය ඉතින් මොනවා වුණත් පතනවනේ. කොණ්ඩේ දිග කොණ්ඩේ දිගට උපදීවා, ලස්සනට උපදීවා, මූණ රවුම් වෙලා උපදීවාය. ඉතින් මේ වගේ නොයෙක් නොයෙක් දේවල් මිනිස්සු පතද්දී ඒ අතර සමහර අය බුදු ඒවා කියලා පැතුවා. එහෙමයි ස්වාමීනි. එතකොට නමුත් එහෙම පැතුවට ඔවුන් පුරුදු කරන ಗುಣධර්ම දිහා බැලුවට පස්සේ මේ ලක්ෂණ සූත්‍රයේ දෙකක්. නිසා සැබෑ බෝධිසත්ව ගුණ කියන්නේ මේ ලක්ෂණ සූත්‍රයේ තියෙන එක. ඉතින් ලක්ෂණ සූත්‍රයේ තියෙන එක තැනක ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ප්‍රඥාවෙන්, ත්‍යාගයෙන්, ධර්මයෙන්, බොහෝ යහපත් දෙහින්, ධනෙන්, දහනෙන්, කෙත්වත් වලින්, අමුදරුවන්ගෙන්, සිව්පාවන්ගෙන්, ඥාතීන්ගෙන්, මිත්‍රයන්ගෙන්, යහළුවන්ගෙන්, බලයෙන්, වරණයෙන්, සැපයෙන් යන මේ මෙලොවත් පරලොවත් කෙසේ නොපිරී සිටිද්දැයි කැමති වන්නේය. ඒ ගැනම සිතන්නේය. සියල්ලන්ගේ යහපත අභිවෘද්ධියක් කැමති වන්නේය. ඒ බෝධිසත්වය බොහෝ කාලයක් සංසාරේ අන් අය ශ්‍රද්ධාවෙන්, සීලෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, ඥාති මිත්‍රයන්ගෙන්, අමුදරුවන්ගෙන්, ඊළඟට යහළුවන්ගෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලෙන් අනිත් අය දියුණු වෙන එක ගැන හිතලා තියෙනවා. බෝසතාණන් වහන්සේගේ මානසිකාරය බෝධිසත්වයෙන් හිතලා තියෙනවා. අය කියන්නේ ඉරිසියා කළා නෑ සංසාරේ. දැන් ඉරිසියාව තිබ්බට පස්සේනේ මේ දියුණු වෙනවට කැමති නැහැ. ආන් එහෙම කරලා ඒ පින්බලෙන් තම උන්වහන්සේ ලෞතුරා සම්බුදු බවට පත් වෙලා උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ පිටිනවා මේ පින්බලෙන්. මේ එක්තරා කොටසක්. ඒ වගේ භික්ෂුව තමන්ට දම්පැන් පුදන ඒ මිනිසුන්ගේ දියුණුව කැමති වෙන්න ඕන අනේ මේ මිනිස්සු දියුණු වෙන්නේ කොහොමද කියලා. ඒ දියුණුවට ආශිර්වාද කරන්න ඕන. මිනිසුන්ට බරක් වෙන්නේවත් ඊළඟ මිනිසුන්ට ආශිර්වාද නොකරන භික්ෂුවවත් වෙන්නේ නිවන් දකින කෙනෙක් නම්. ඒක තමයි මේ කාරණාවේ තියෙන්නේ. ස්වාමීනි අවසරයි. ඔව් මහත්තයා ඊළඟට තියෙනවා මේ කාරණාව කූඩැල්ලාගෙන් එක එක අංගයක් ගැනීම. එහෙමයි ස්වාමී. කූඩැල්ලා. එහෙමයි. අද ඉන්න ළමයි නම් කූණ්ඩැල්ල දැකලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් මහරජාණෙනි කූණ්ඩැල්ල යම් තැනක එල්ලෙන්නේ නම් එහි එහිම ඊටා දැඩිව එල්ලීගෙන ලේබොයි. කූණ්ඩැල්ල දැන් දැන් යනවනේ අර හිමීට මෙහෙම තිතිය යනවනේ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා එක තැනක ඌ එල්ලිලා එතනම තමයි හාරගෙන ලේ ටික බොනවා ආයේ අතින් මෙහෙම ලේසියෙන් ගන්නවත් බෑනේ. ඉතින් ඒ වගේ කූණ්ඩෙල්ලා යම් තැනක එල්ලේ නම් එහිම ඊටා දැඩිව එල්ලීගෙන ලැබෙනවා. ආන් ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් යම් සතිපට්ඨාන අරමුණක සිතෙහි එල්ලෙන්නේ නම් ඒ අරමුණම වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන්, ලක්ෂණ වශයෙන්, නිමිති වශයෙන් දැඩිව පිහිටාගෙන ඒ අරමුණ තුලින්ම නිකිලෙස් වී විමුක්ති රසය පානය කළ යුත්තේය. මේ අංගේ ගන්න ඕන කියනවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙනවානේ පංච උපාදානස්කන්ධ ආයතන පටිච්ච සමුප්පාද ස්කන්ධ ඊළඟට ඉහින් ගත්තොත් සතර සතිපට්ඨාන භාවනා එතකොට මේ වාගේ කුසල් අරමුණු සිහි කරනකොට ඒ භික්ෂුව තමන් බණ භාවනා කරනකොට එයා දන්නවා මෙන්න මේ අරමුණ මට ගොඩාක් මේ මගේ හිත පිහිටනවා කියලා. ස්වාමීන් එහෙම පුද්ගල වශයෙන් අරමුණු වෙනස් වෙන්න පුළුවන්. සමහර අයට මෛත්‍රිය වැඩින්නේ, සමහර අයට අසුභි වැඩිනවා, සමහර අයට ආනාපාන සතිය වැඩිනවා. එහෙමයි ස්වාමීන්. සමහර අයට ආනාපාන සති භාවනාව කරන්න පුළුවන්, අසුභ භාවනාව කරන්නම බෑ. එහෙමයි ස්වාමීන්. සමහර අයට අසුභ භාවනාව කරන්න පුළුවන්, ආනාපාන සතිය කරන්නම බෑ. එහෙමයි. ඒතරේ පුජ්‍යලයාගේ චරිත ලක්ෂණ අනුව වෙනස්. සමහර අයට බුදු ගුණ හොඳට හිතන්න පුළුවන් බුදුගුණ මනසිකාර කරන්න පුළුවන්. සමහර අයට ඕනම භාවනාවක් කරන්න පුළුවන් බුදුගුණ හිතන්න බෑ. ඉතින් ඒ වගේ එක එක්කෙනාගේ චරිත ස්වභාව තියෙනවා. ඉතින් මේ චරිත ස්වභාවවල වලට අනුව භාවනාව වෙනස් හුරු කරව ගන්න හැටි nettippakaranේ තියෙනවා. ස්වාමීනි nettippakaranේ කියන්නේ මොකක්ද? nettippakaranේ කියලා කියන්නේ මේ nettippakaranේ සාමාන්‍යයෙන් කුද්දක නිකායට අයිති කියලා ගන්නේ ඒ පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා අසිරිමත් පොත් වහන්සේ කියලා. එහෙමයි සර්. මහමියුණාවේ තියෙනවා. එහෙමයි. ඒතකොට ත්‍රිපිටක පොත් අතරත් තියෙනනේ තිප්පකරණේ. එහෙමයි සර්. ඒක හරිම සුන්දර ඉගැන්වීම් ක්‍රමයක්. ඒතකොට ඒකේ තියෙනවා රාග චරිත, මාන චරිත, ditthi චරිත, ලෝභ චරිත, දේශ චරිත, මෝහ චරිත. මේ ආදි වශයෙන් චරිත තියෙනවා. එක එක්කෙනාගේ පුජ්‍යලයාගේ. එතකොට ඒ චරිතයට අදාළව ධම්මනසිකාරය මොකද්ද කියලා ඒ නිති ප්‍රකරණේ විස්තර වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මහත්තයා දැන් අපි ඒව දැනගත්තා හෝ නැතා හෝ යම්කිසි භාවනාවක් කුසල් අරමුණක් කරනකොට වැඩිපුර හිත පිහිටනවා නම් අපි කියන්නකෝ හිතන්නකෝ බුදු බුද්ධානුස්සතිය කරනවා කියලා ඕනේ දැන් තනි භාවනාවක් ගමු. ඒතර බුද්ධානුස්සතිය ඔහුට වැඩිපුරම වැඩෙන්නේ බුදුරජාන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණය නම්. ඒකේ එල්ලෙන්න ඕන. එහෙමයි ස්වාමී. එල්ලිලා ඒකම නැවත නැවත මනසකාර කරන්න ඕන. ගොඩාක් නොඑක ආකාරය. එහෙම ඒකෙම එල්ලෙන එක වාසියට. ඒකෙම එල්ලෙන වාසිය. ඒක භාග්‍යතුනාන්සේ බැහැර කරපු දෙයක් නෙවෙයි. එහෙමයි ස්වාමී. දැන් අසුභ භාවනාව කරනකොට ඒක ක්‍රම කීපයකට භාවනා කුසල අරමුණු ගොඩාක් හිතනකොට වැඩිපුර පිහිටන භාවනාව හිත පිහිටන්න ඕන. එතකොට එහෙම නැත්නම් ඒ කරන භාවනාවෙත් දැන් අසුභ භාවනාවේ කොටස් 32ක් මේ දෙතිස් කුණප කොටාසනේ සිහි කරනකොට යම්කිසි කුණප දැන් කෙස්වල නම් වැඩිපුර හිත පීඩන්නේ මානසිකාර වෙන්නේ හිත සංසිඳෙන්නේ ආන්න ඒකම කරන්න ඕන එතකොට ඒක තව තව වර්ණ වශයෙන් ගන්ධ වශයෙන් නිමිති වශයෙන් මාත්‍රා වශයෙන් තව තව ඒක හොඳට ප්‍රගුණ කරන්න ඕන බහුල කොට වඩනවා කියන එක සමාධියත් එහෙමයි. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ තමන්ගේ හිත සංසිඳවන හිත කුසලයේ වැඩ වෙන වැඩෙන අරමුණ පිහිටන තැන වැඩිව ඉන්න ඕන සිතා වහින්න ඕන. ඒ කියන්නේ කෝඩැල්ලා ආපු ගමම කට ගහන්නේ කෝඩැල්ල මේ ඇඟේ යනවා පොඩ්ඩක් එහෙම. ගිහිල්ලා එක තැනක් අල්ලා ගන්නවා. අල්ලාගෙන තමයි ලේබෝන්නේ. ඒ වගේ මහත්ය මේක තියෙන්නේ. උපමාවෙන් තේරෙන්නේ. ස්වාමීනි, ඒ අරමුණෙන් නිවන දක්වාම පුහුණු කරන්න පුළුවන්. ඒක නිර්වාණය දක්වාම පුරුදු කරන්න පුළුවන්. සමාධිත්තේ සමාපatti මහරජාණන් අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ වදාලා පිරිසිදු සිතෙන් සතිපට්ඨාන අරමුණේ මනාව පිහිටා ඒ සිතින්ම විමුක්ති රසේ පානය කළ යුත්තේය. පිරිසිදු සිතෙන් සතිපට්ඨාන අරමුණ අරමුණෙහි මනාව පිහිටා ඒ සිතීම විමුක්ති රසය පානය කළ යුත්තේ. සතිපට්ඨානය වඩනවා නම් මනාව හිත හිතක් පිහිටලා ඒකෙන්ම නිවනට යන්න කියන. ඒ සිතෙන්ම විමුක්ති රසය විඳින්න කියන. ඒක පොඩ්ඩක් ගිහිල්ලා නතර කළා වෙන එකක් එහෙම නැහැ. කරන භාවනාවම නිවන කරා ගෙනියන්න කියලා කියන්නේ. මේකේ අත මඟදීන් අතාරින පුහුණු නැහැ. මඟදින් අතාරින පුහුණුවත් නැහැ. ඒ වගේම මේ විවේක ගැනීමෙත් නැහැ. සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවං විරේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති සැඩපහ සංසාර සැඩපහරකට වැටිලා වැටිච්ච කෙනෙක් සද්ධාය තරති යෝගං මහත්තයා මේ නිවන කියන එකක් කියලා දන්නවා තියෙනවනේ. සාගරයේ මෑඳට වැටිච්ච මිනිසයා දන්නවද ගොඩබිම කොහෙද තියෙන්නේ කියලා? දන්නේ නැහැ. එයා විශ්වාස කරනවා අර පැත්තේ තමයි තියෙන්නේ කියලා. එතකොට තමයි තරණය කරන්නේ. සද්ධාය තරති යෝගං. ඒකට අපි නිවන දැකලා නැහැ. මාර්ගඵල කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා ස්පර්ශ කරලා නැහැ. ඒතර බුදු කෙනෙකුයි කිව්වේ නිවනක් කියලා එකක් තියෙනවා කියලා. කෙලෙස් ප්‍රහාණයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ විතරේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කෙරෙහි තමයි යන්නේ විශ්වාසයෙන්. ඔහු දැකලා නැහැ. සද්ධාය තරති යෝගං අප්‍රමාදයෙන් අන්නවා ප්‍රමාද වෙන්න බෑ ඒ කියන්නේ මෙහෙම දැන් ඔන පීනනකොට දැන් මෙහෙම එක අතක් ගහලා අනිත් අත ගහන්න නැතුන් හිටියොත් ප්‍රමාදයට කොහෙත්ම ප්‍රමාදේ නෑ. එහෙමයි මේ අත ගහන ගහනකොට මේක ප්‍රමාද නොකර මේක ගන්න ඕන ඊළඟ එකට. පැහැදිලිද? අප්‍රමාදේ නන්නවා. අප්‍රමාදි වෙන්න බෑ. මේ ප්‍රමාදි වෙන්න බෑ. ඊළඟට විරියේන දුක්ඛං අච්චේති මේ දුක්ඛිත සංසාරේ වීරියෙන්ම තරණය කරන්න. ඒ කියන්නේ මහත්තයා දැන් අපි මෙහෙම ගහ දැන් ප්‍රමාද නොවි මේක කරන්න බෑ. ඒතර මේක මඟදී නතර කරන්න නැතුව දිගටම කරගෙන යන්න බෑ. කුසල් අරමුණ දිගටම පවත්වාගෙන යන්නේ වීරියෙන්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒතර මෙයාගේ මේ ක්‍රියාපටිපාටිය නුවණින් හසුරවන්න එපේ. එතකොට මෙයාව ඈතර කරවන්නේ. ප්‍රඥාවෙන් තමයි ਉਹ සුද්ධ කරලා දාන්නේ. එතකොට මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න ඕන. මේක දුක දැන් අපි කියන්නකො ඉවසනවා කියලා ගුණයක් පුරුදු කරනවා කියලා. එතකොට අපි කෙනේ බනිද්දින් ඉවසලා නිහඬව ඉවසනවා. ඉවසලා ඉවසලා අවසානයේ කනට එකක් ගහපු ගම ඉවරයි. අර ඔක්කොම ටික ඉවරයි. කවුරු හරි බනින්දින් ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා අවසානයේ ගලක් අරන් දුන්නොත් එහෙම ඉවරයිනේ. ඉවසා මේ ඉවසීමේ සීමාවක් තියෙනවා කියලානේ අපි ව්‍යවහාරයේ අපි කියන්නේ ඉවසීමේ සීමාවක් තියෙනවා කියලානේ. ඒ වෙනුවෙන් ඉවසලා ඉවසන්න ඕන තැන තමයි මහත්ය ඉවසලා ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕන. ඉවසලා ඉවසලා බැරිම තැන ඉවස ගන්න බැරි වුණොත් එහෙමයි අර ඉවසපු එකෙන් කිසි වැඩක් නැහැ. ඒ ගුණය සම්පූර්ණ ඉවරයි. එතන තමයි වීරිය කළ යුතුම තැන. පැහැදිලි නේද? ස්වාමීන් තව කාරණාවක් විමස ගන්න අර තමන්ගේ සිත තුළ වැඩි යන භාවනා අරමුණක එල්බගෙන එල්ලිලාම නිවන පිණිසම වැඩම කරන්න ඕන කියන අවවාදය අපට කලින් ලැබුණා නිසා දැන් ගිහි උපාසක උපාසිකාවකටත් සමහර වෙලාවට මේ ආනාපාන සතිය වහන්සේ මතක් කරලා දෙනවා වගේම වැඩිලා යනවා අසුබේ වැඩෙන්නේ නැහැ. සමහර වෙලාවට හිතේ ඇති වෙන්න පුළුවන් සාහනි මේ දෙකම වඩා ගන්න ඕන අනිත්‍යත් වඩන්න ඕන. එහෙම ඔව් සමහර අයට පුළුවන් භාවනා කීපයක් එක දිගට කරන්න. දැන් සාමාන්‍ය මෛත්‍රී භාවනාව වගේ බහුල වශයෙන් වඩන කෙනාට අනිත් භාවනාවලත් සමාධිය පිහිටනවා. එතකොට තව අපේ ගොඩාක් අපි අපි තුලත් ඒක තියෙන අපි කැමති ගොඩාක් භාවනාවල් කරන එකට. එහෙමයි. ඒක වරදකුත් නෑ බුද්ධ දේශනාවේ ගොඩක් භාවනා කිරීම ගැන දේශනා කරලා තියෙනවා. එහෙමයි. උදාහරණයක් ගත්තොත් එimhe රාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුල වාද සූත්‍රේ ගොඩාක් මේ මේ භාවනා විස්තර කරනවා භාග්‍යවතුන් ස්වාමීන්. ඊට පස්සේ අවසානයේ තමයි ආනාපාන සතිය විස්තර කරන්නේ. එතකොට ඊට අමතරව රාහුල ස්වාමීන් වහන්සේට ආයතන භාවනා පුරුදු කරනවා. රාහුල ස්වාමීන් වහන්සේට උපාදානස්කන්ධ භාවනාව මේ පුරුදු කරනවා. රාහුල ස්වාමීන් වහන්සේට ධාතු මනසකාර භාවනාව පුරුදු කරනවා. එහෙමයි ස්වාමී. තේරුණා නේද? ඉතින් ඒක මේ වගේ මහන්තයක්. අවසරයි ඒ තමයි ඒකට නුවණින් මේක පිරිසිදු වෙන්නේ. පඤ්ඤාය පරිසුජ්ජති. මේ අපි ඔන්න යුද්ධයකට යනකොට තෝමරෙත් ගෙනියනවා. කඩුවක් ගෙනියනවා. කිනිසෙත් ගෙනියනවා. ඊළඟට තව ගල් මුලුත් අදගෙන යන දුනු ඉතලක් ගෙනියනවා. ඉතින් මොන මොන උපකරණ ගෙනිච්චත් කෘත්‍ය කුමක්ද? සතුරා නැසීම. පැහැදිලිද? එහෙමයි. හෙල්ලෙන් ගහලත් සතුරයි මරන්නේ. කඩුවෙන් කොටලත් සතුරයි මරන්නේ. දුනුයි තලින් විදලා සතුරයිනේ මරන්නේ. එහෙමයි. කෘත්‍ය එකයි. පාවිච්චි කරන ආයුධ වෙනයි. ඒ වගේ භාවනා කොච්චර තිබ්බත් ඒ භාවනා ඔක්කොම ආයුධ වගේ. කෘත්‍යය තමයි කෙලෙස් සතරා නැසීම. පැහැදිලි නේද? ඒක කෙනෙකුට පුළුවන් නම් හැම ආයුධයක්ම පාවිච්චි කරන්න, ඒ හැම එකක්ම පාවිච්චි කරනවා. කෙනෙකුට පුළුවන් එක භාවනාවයි නයින් කරන්න, ඒ භාවනාව කරගෙන යනවා. Tamanට පුළුවන් දේ මුල් කරගෙන විමුක්ති රසය උපදවා ගන්න ඕන. පුළුවන් දේෙන් වැඩේ කර ගන්න ඕන. පැහැදිලි නේද? ඒකෝට ඒකට මීට අමතර විස්තර කරනවා දැන් ගත්තොත් එහෙම කෙනෙකුගේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ කොහොමද කියලා කිංසුකෝපම සූත්‍රයේ භික්ෂුවක් අහනවා. එහෙමයි. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ මේ පටිච්චසම්පාද ගැන. තව ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ දෘෂ්ටිය පිරිසිදු වෙන්නේ ආයතන භාවනාවෙන් කියලා. තව ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන කියලා. එතකොට මේ එක එක ස්වාමීන් වහන්සේලා එක එක විදිහට කියන. ඇයි ඒ? තම තමන් පුරුදු කරපු විදිහ. නමුත් ඒ හැම එකෙම දෘෂ්ටිය පිරිසුදු වෙලා. නමුත් ඔවුන්ට පුළුවන් දේ අල්ලගත්තා. කෝණැල්ල එක තැනක්ම අල්ලගෙන ඒකෙන්ම ලේ ටික පිවුවා වගේ. ඒ නිසා මේ භාවනාව පුරුදු වීම වශයෙන් හැම භාවනාවක්ම කරන එක හොඳයි. නමුත් ඒක uh, වැඩිපුර හිත පිහිටන වැඩිපුර ප්‍රකට වෙන වැඩිපුර සමාධිය පිහිටන වැඩිපුර හිත එකඟ වෙන භාවනාවේ වැඩිපුර ඉන්න එක හොඳයි. ඒකයි කරන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා ඊට පස්සේ සර්පයාගෙන් අංග තුනක් ගන්න එක ගැන. ඒ සර්පයාගෙන් ගන්න අංග තුන තමයි එකක් තමයි සර්පයා පපුවෙන් තමයි ගමන් කරන්නේ. බලගාගෙන යන්නේ. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් ප්‍රඥාවෙන් හැසිරිය යුතුයි. සර්පයා පපුවෙන් බඩගාලා යනවා වගේ මේ බුද්ධ ශාසනය යන කෙනා ප්‍රඥාවෙන් යන්න ඕනේ. ප්‍රඥාවෙන් හැසිරෙන භික්ෂුවගේ සිත අවබෝධයේ හැසිරේ. මෝහය දුරු කරයි අවබෝධ කරගත් දෙහි ඇති ස්වභාවයම දිනු කරයි. මහරජාණන් සර්පයාගේ අංගේ ගන්න කියනවා. සර්පයා කවදාවත් වලිගෙන් පැන පැන එහෙම යන්නේ ඕනම සර්පෙක් බඩගාගෙන යනවා. එමෙන් බඩගාගෙන යන සර්පයා කියන්නේ පපුව තමයි මාධ්‍ය කරගන්නේ. ඒ වගේ භික්ෂුව ප්‍රඥාවෙන් යන්න ඕන කියනවා. පරිද්දෙන් ඔව් අර දැන් මං කලින් දේශනාවක් කිව්වේ පිස්සුවෙන් බෑ. මං කොහොම හරි මඟපල් ලබන්න ඕන මං රහත් වෙනවා මං කොහොම හරි මේ ජීවිතේ මඟපල් ලබනවා කියලා ආවේගයෙන් බෑ. එහෙමයි ස්වාමීනි. පිස්සුවෙන් බෑ. ආවේගය කියන්නේ ප්‍රඥාව නෙවෙයි. පිස්සුව කියන්නේ ප්‍රඥාව නෙවෙයි. කටහැකරකම කියන්නේ ප්‍රඥාව නෙවෙයි. දැනුම කියන්නේ ප්‍රඥාව නෙවෙයි. උගත්කම කියන්නේ ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාව කියන්නේ වෙනම දෙයක්. මෙයාට මේ සත්‍ය ගැන තියෙන අවබෝධය ප්‍රඥාව කුසල අකුසල් වැටහෙන බව සත්‍යයත් එක්කද සම්බන්ධ සාමි ප්‍රඥාව සත්‍යයත් එක්කයි සම්බන්ධයි ඊළඟට ප්‍රඥාව කුසල් අකුසල් තේරෙන එක. ඊළඟට අකුසල් ප්‍රහාණය වෙන එක. ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. සත්‍ය වැටහෙන එක. සත්‍ය තේරුම් ගන්න ඕන. ඒ සත්‍යයත් එක්කයි මේක යන්න තියෙන්නේ. ආවේගයෙන් නෙවෙයි. ස්වාමීනි දැන් කිසියෙකුට ප්‍රඥාවම මුල් මුලට ගන්න තියෙන ජීවිතයක් හදාගන්න තියෙනවා නම් ඒක මොනතරම් මේ කොච්චර හොඳ දැන් දැන් මහත්ය අපි කිව්වොත් කෙනෙකුට කෙනෙක් සීලේම බදාගන්නත් බෑ එහෙමයි ස්වාමීනි භාවනාවම බදාගන්නත් බෑ ඒ සමාධිය වුණත් ඒ රකින්න සීලය වුණත් තපස වුණත් දහන් දැනුම වුණත් ගහලා තියෙන්න ඕන කැණි මණ්ඩලකට ඒ පරාල ටික ඒ තමයි ප්‍රඥාව ප්‍රඥාව නැත්තම් අර ටික ඔක්කොම දබක් තමයි බිමට ඒ නිසා ප්‍රඥාවෙන් තොරව රකින්න සීලෙත් නිවන ඒකනේ කිව්වේ බුදුරජාණන් වහන්සේ සීලේ පිරිසුදු වෙන්නේ ප්‍රඥාවෙන් කියුවා. සීල පරියෝදාතාහි බ්‍රාහ්මණ පඤ්ඤා. පඤ්ඤා පරියෝදාතාහි බ්‍රාහ්මණ සීලං. එහෙමයි. යත් සීලං තත්ත පඤ්ඤා. යම් තැනක අවබෝධාත්මක සීලියක් තියෙනවා නම් එතන ප්‍රඥාව තියෙනවා. යත්ත පඤ්ඤා තත්ත සීලං. යම් තැනක ප්‍රඥාව තියෙනවාද එතන සීලෙත් තියෙනවා. එහෙමයි ස්වාමීනි. සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං. ප්‍රඥාවන්තයා සීල් සිල්වතේ. ඊළඟට තමයි අවබෝධයෙන් සිල් රකින්න කෙනාට ප්‍රඥාව තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේක ප්‍රඥාවත් එක්ක බැඳිලා යන්න ඕන. ප්‍රඥාව නැතුව ඒ කියන්නේ ඒක තමයි මහත්ය දැන් මේ හොඳට මේ දහම් දැනුම නුවණින් විමසීම තුල තියෙනවා. දැන් මේ අපිට දැනගන්න ලැබුණා ඔන්න දැන් කෙනෙක් කියනවා ධර්මපාලතුමා කියවනේ සිංහලුන් විසින් තමන්ගේ ඉතිහාස වංශ කතාව මනාව ඉගෙන ගත යුතුයි. එහෙමයි සාරා. ඒ කියන්නේ මහා වංශය ඉගෙන ගන්න ඕන මිනිස්සු කියන එක. එතකොට දැන් ඔන්න මහා වංශයට කැමති නැති අය ඒ ප්‍රකාශය අරන් කියනවා. ධර්මපාලතුමත් මහවංශේ මනාව ඉගෙන ගත යුතුයි කිව්වේ හරියට ඉගෙන ගන්න ඕනේ. ඒ හරියට ඉගෙන ගන්න වෙන විදිහකට. දැක්කද එකම වචන ටිකේ දෘෂ්ටි අනුව වෙනස් වෙච්ච හැටි. ඒක තමයි මහා ලොකු වෙනසක් වෙනවා. අපිට මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපිට උගන්වන ওই වාක්‍ය රටා. හරියට තිත තියාපල්ලා කියලා. ඔන්න බේරගන්න එපා මරන්න. හරිද? දැන් බේරගන්න කියලා තිත තියලා එපා මරන්න කිව්වොත් බේරගන්න ඕන මරන්න එපා. දැන් අර එපා වලට එහා පැත්තෙන් තිත තිබ්බොත් බේරගන්න එපා මරන්න. දැන් තිතෙන් ජීවිතයක්ම ඉවරුණාද නැද්ද? තිතෙන් ජීවිතයක්ම ඉවරුණා. ඒ වගේ වටහා ගන්න විදිහ අනුව ලොකු වෙනසක් වෙනවා. දැන් මේ බුද්ධ ශාසනයේ ඉතිහාස කතාත් හැම තැනකම දැන් මහවංශේ වැරදි කියලා කියනවනම් කවුරු හරි ත්‍රිපිටකේ වැරදි කියලා කියනවනම් කවුරු හරි බුදුන් උපන්නේ ලංකාවේ කියලා කවුරු හරි කියනවනම් මේ ඔක්කොම මොකක් හරි වචනයක් කොහින් හරි අල්ලගෙන තියෙන්නේ. මොකක් හරි වචනයක්. දැන් මට මතකයි ඉස්සර එක මමත් හිටියා එක ඔය එක තැනක ඒ ඒ එක තැනක ඒ හිටපු ආන්දරනවා කිව්වා මේ රහතන් වහන්සේලාත් භාවනාවට සංවැදුනට පස්සේ අරහත්ත්වයේ තියෙන්නේ එතකල් එහෙම අරහත්ත්වේ නැහැ කියලා. ඒකට හේතුව විදිහට කියන්නේ මේ ඒවන් හිවෝ මේ සාරිපුත්ත සික්කිතබ්බා. සාරිපුත්තේනි ඔබ මෙසේ හික්මෙන්නේ කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ හික්මෙන ක්‍රම දේශනා කළා තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට බලන්නේ නම් මේ ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර මහරහතන් වහන්සේටත් මෙහෙම කරන්න කිව්වේ උන්වහන්සේට සමාධියට වදින සංවාදින කොටයි නිකලෙස් වෙන්නේ කියලා. අර එතනම මේ ඒ වචන ටික අරන් හිතනවා. එහෙමයි ස්වාමී. නමුත් එහෙම නෙවෙයි අපි පොදුවේ කතා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් තමයි මේ දහම් පරයයන් සංඝයාතරට යන්නේ. ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ බුද්ධ වචනේ මේ විදිහටම දේශනා කරනවා. එතකොට ළඟ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා. ඒකට අපි ඒක තේරුම් ගන්න බෑ. එතකොට එහෙම නැතුව හිතනවා සාරිපුත්තයන් වහන්සේත් මේ පැටලිලා යනවා. ඒක පැටලිලා යනවා. එහෙමයි. අම්මෝ ওই වගේ ගොඩක් විස්තර. ඉතින් ඒ නිසා මේ ලීසි නෑ මහත්තයා හරියට දහම් කරුණු තේරුම් ගන්නවා කියන එක ලීසි නෑ. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවෙන්ම තමයි මේක ජය ගන්න තියෙන වෙන ක්‍රමයක් නෑ. හොඳට නුවණ තියෙනවා හොඳට අර්ථය තේරුම් ගන්න ඕන. ධර්මයේ තියෙන්නත් ඕන, නිරුක්තිය තියෙන්නත් ඕන, අර්ථය තියෙන්නත් ඕන. ධර්මයෙන් ධර්මයේ කියන වචන අල්ලග ධර්මයේ දහම් පරයය ඒ වගේ තියෙන වචන අල්ලා ගන්න පුළුවන් අර්ථය වරද්දා ගන්න වරද්දා ගන්න පුළුවන්. දැන් ඔය වෙන්නේ ඒකද ස්වාමී? දැන් වෙන්නේ ඒකනේ. එහෙමයි. අර දැන් වහරක සෙට් එක නිරුත්ති කිය කියා ගියේත් ඔය බඩ යන උන්නාංශයේ ඒ ඒවත් එහෙමයි. ඒ හැම එකක්ම දැන් අර මේ බඩ යන එකට මේ මේ සමාධිය සමාපatti ඇති වෙනකොට බඩ යනවා කියන එකත් කියපු උන්නාංශෙත් ගත්තානේ වචන ටික. එහෙමයි සාමි. ඒ වහරක අබේ කියන උන්නාංශෙ. උන්නාංශෙත් ගත්තානේ අර පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේට ලේ අතිසාරයක් හැදුණානේ. ලෝහිත පක්ඛන්දික. ඒතර උන්වහන්සේ දැන් ඒකට කිව්වා මේ ඕන භාග්‍යතුන් වහන්සේටත් මේ ශරීර සුද්ධිය වුණා. සමාධිර සම්වදිනවා. වචන ටික අරකේම තියෙන වචන ටික ගන්නවා. එතකොට ඒ සිද්ධියේ අර්ථය ගන්නෑ. එතකොට ඔය ධර්මයේ විකෘති කරනවා කියලා එකක් යනවනම් ඔය ඔක්කොම යන්නේ අර්ථයක් නම් අල්ලගෙන මේ වචන අල්ලගෙන. ඔවුන් කවදාවත් මේ නිවැරදි නොවෙන්නේ ඔවුන් කියන දේවල් වලට ඔවුන්ට වචන හම්බ වෙන නිසා. ඔවුන් කියන දේවල් වලට වචන හම්බ වෙනවා. ඒ නිසා ඔවුන් ඒ දෘෂ්ටි අත්හරින්නේ යම් දවසක අර්ථය ඇල්ලුවොත් නම් ඔව අත්හරිනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා අපි ඊතුරු කාරණා දෙකක් කතා කරමු. තවද මහරජාණන් සර්පයා බඩගා යද්දී මුණ ගැසෙන බෙහෙත් ගස් මඟ හරිමින් යයි. සර්පයා බෙහෙත් ගස් වලට කැමති නැහැ. ඇයි ඌ කැමති විස රකින්න. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් දුස්චරිතේ මඟ හරිමින් සුචරිතේ හැසිරීත්තේය. භික්ෂුව කැමති නැහැ සුචරිතේ නසා ගන්න. එසා අර සර්පයා බෙහෙත් ගස් මඟ හරිනවා වගේ භික්ෂුව දුස්චරිතේ මඟ හරිනවා. කොහොමද? ඊට පස්සේ මහරජාන්නේ සර්පයා මිනිසුන් දැක තැතිගනී මිනිසුන් මුණ ගැසීම ගැන ශෝක කරයි ගැලවි යන්න සිතයි සර්පයා කැමති නැහැ මිනිසුන් මුණ ගැහෙන්න ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් පහත් කල්පනාවන් සිතා අරතිය උපන්න විට තැතිගත යුත්තේ ශෝක කළ යුත්තේ අකුසලයෙන් මිදෙන්න සිටිය යුත්තේ අහෝ ප්‍රමාදේ නිසාවෙන් මාගේ දවස ලාමකයෙන් ගෙවි ගියේය ඒ ගෙවුණු වටිනා කාලේ නැවත මට නොලැබෙන්නේ යයි මේක නම් ගොඩාක් කතා කළ යුතු දෙයක්. එහෙමයි ස්වාමීනි. සර්වයා මිනිස්සෙක් දැක්කට පස්සේ මඟ හැරගෙන යනවා අයියෝ මේ මිනිසුන්ට මුණ ගැහෙන්නේ නැත්තම් කියලා හිතනවා. ඒ වගේ භික්ෂුව කල්පනා කරන්න ඕන කියනවා අද දවසේ මේ ගෙවි ගිය වෙලාව අපරාධ මම නිකන් මේ පැය ගාණක් කතා කරගෙන ඉඳලා මගේ වෙලාව අද ධර්මයේ හැසිරෙන්න තිබ්බ වෙලාව. එහෙමයි. ඒ වගේ හැම වෙලාවම අර Tamanට ධර්මයේ හැසිරෙන්න තියෙන වෙලාව මං හැරීම ගැන ශෝක කරන්න ඕන. ප්‍රමාදේ මුණ ගැසීම ගැන ශෝක කරන්න ශෝක ශෝක කරනවා කියන්නේ ඒකෙන් ඒකෙන් මග හැරී යන්න කල්පනා කරන්න ඕනයි ස්වාමී. පැහැදිලි නේද? ඒකට බල්ලා ටික ජාතකයේ කතාවක් තියෙනවා. ඒ තමයි අපේ බෝධිසත්ව රජ කෙනෙක් වෙලා කැලේ යනකොට දකින්නවා කිඳුරු දෙන්නේ කඳ අඬා ඉන්නවා රාත්‍රියේ. එහෙමයි ස්වාමී. ඉතින් රජුරු අහනවා කිඳුරු දෙන්නගේ උඹලා මොකටද අඬන්නේ කියලා. ඊට පස්සේ කියනවා අපි දෙන්නා උපන්දා ඉඳලා ආදරෙන් සෙනෙහසෙන් වෙලී ඉන්නේ. දවසක් මම මෙහි නටද්දී කිඳුරි එහා පැත්තේ නැටුවා. එකපාරම වැස්සක් ඇවිල්ලා වතුර වැඩි වුණා. ගංගේ. කිඳුරි එහා මම මෙහි. ඉතින් රෑ එළී වෙනකල් අර ඒ මේ පෙනිපෙනි අපි දෙන්න ළඟ නෑනේ කියලා ශෝක කර කර හිටියා. පහවදා උදේ වෙනකොට වතුර හිඳිලා ගියා. අපි දෙන්න මොන ගැසුණා. එකිනෙකා වැළඳ ගත්තා. ආදරෙන් සෙනෙහසින් හිටියා. හැම රාත්‍රියකම අපිට මතක් වෙනවා කියනවා අනේ එක දවසක් අපි දෙන්න වෙන් වෙලා හිටියා කියලා. ඒසා වෙන් වෙලා හිටපු එක සිහි කළා දුක උපදිනවා කියලා. ඔය ඉස්සරෙච්ච ජාතක කතාවක ඒ වගේ තමයි කියන භික්ෂුව ධර්මයේ හැසිරෙන්න තියෙන වේලාව මග හැරුණොත් විනාශ වුණොත් ඒක ගැන සංවේගයක් උපදවා ගන්න කියලා. අර පරිද්දෙන් සංවේග වෙනවා. අර විදිහට සංවේගය උපදවා ගන්න අපරාධ ධර්මයේ මම වාද කරලා මොකටද? එහෙමයි ස්වාමීනි. ධර්මයේ හැසිරෙන තියෙන වෙලාවනේ නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට අප්‍රමාද වෙච්ච අය තමයි මහත්තයා නිවන් දැක්කේ. ඒ විදිහට අප්‍රමාද වෙච්ච අය. ඉතින් නිසා මේ අප්‍රමාදය ගැන දවස ගත කරන එක ගැන කුසීත නොවීම ගැන අපිට කතා කරන්න ඉදිරියට කරුණු යෙදෙනවා. ඒ නිසා අපි මේ තැන්වලදී කතා කරමු. ස්වාමීන් අද දවසෙත් අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේ උතුම් අරහත් මාර්ගයේ පහදාව දාලා ඒ උත්තම අරහත් මාර්ගයටත් ඒ මාර්ගයේ වැඩම කරවන මහා සංඝරත්නයටත් අපගේ নমස්කාරය වේවා. ස්වාමීන් අපේ කාලය නිමා වෙනවා. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ අංක 105 පුලර්ටන් පළමු අධියර ගමගොඩ පාර කළුතර දකුණ යන ලිපිනේ පදිංචි පින්වත් අනුෂා දිල්රුක්ෂිණී සහ සිසිර පත්ම කුමාරයන් දෙපළ සහ දරු දෙදෙනා ඇතුළු ඒ පින්වත් හැමදෙනාම විසින් ඒ පින්වත්තුන් උදෙසා උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි. ඔව් මිලින්ද රාජ ප්‍රශ්නේ සඳහන් පිළිසඳ සඳහා දායකත්වයේ දරන්නේ අද දවසේ නවම්බර් 105 පුලවරටන් පළමු අධියර ගමගොඩ පාරේ කළුතර දකුණ. ඉපිදීමේ පදිංචි පින්වත් අනෝසා දිරුක්ෂි දිරුක්ෂිනී සහ සිසිරපත්ම කුමාරයන දෙපළ ඒ වගේම දරු දෙදෙනා විසින් මේ නැත්තම් විශාල පිනක් රැස් කරගන්නවා අද මේ අරහත් මාර්ගය ගැන මේ නිවන පිණිස හිතක් වඩන්න ඕන ආකාරය ගැන මේ සදහැවතුන්ට අහන්ත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්ත සලස්වන එක. ඉතින් ඒ නිසා සතුටටපත් වෙන්න ඉතින් ඒ සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ ඒ දායකත්වයේ දරන අනුසා දිල්රුක්ෂිනී සිසිර පත්ම කුමාරයන් දෙපළ දරු දෙපළ ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙන යහපත් අදහස් සිටු වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වන දෙවියෝ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් මේ ලක් විරණත් ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. පරලෝක සැපයටපත් වේවා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම සකල සංගරුවනට මේ පින් අනුමෝදන් වේවා අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම රැස් කරගන්න තිබුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් කලුතර දකුණ පින්වත් අනුසා දිල්රුක්ෂි නම්බර් 105 පුලර්ටන් පළමු අදියර ගමගොඩපාල කළුතර දකුණ යන ලිපිනේ පදිංචි ඒ වගේම සිසිර පත්ම කුමාර යන දෙදෙනාට ඒ වගේම දරු දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා යැත්තෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නිය ලබත්වා යහපත් අදහස් සමෘද්ධිමත් වේවා නිවනින්ම සැනසෙත්වා ඒ වගේම ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනාට උතුම් බුද්ධ ශාසනය පිහිට පිළිසරණ ලබා ගන්නට ඒ වගේම මේ සොඳුරු අරහත් මාර්ගයේ යම් දවසක අපිට සියලු දෙනාට වඩා ගන්නට වෙනවා. ඉතින් නිවන් දකින්න ඒ නිසා නිර්වාණ ප්‍රතිපදාව දිනු කරගන්නටම මේ පින් හේතු උපකාර විත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා පින් පමුණුන. අවසරයි ස්වාමීනි. පින්නතුනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණාවෙන් මේ උතුම් සදාම් කරුණ පෙන්වා වදාලා අප හැමදෙනාම අනුමෝදන් වූ පුණ්‍ය ධර්මය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. එලෙසම ධර්ම දානමය පින්කම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ සිදු කරගෙන මේ මොහොතේ අප රැස් කරගන්න මහත්ඵල මහා නිසංස උත්තම පුණ්‍ය ධර්මය එකසේම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වීමෙන් උන්වහන්සේට සියලු සුවපත් භාවයේ සැලසී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු මිනුදු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර ඊළඟ පරිච්ඡේදය රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම් බැහැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය